ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ගිරි උල්ල පල්ලේකම ශ්‍රී ශාසන වර්ධනාරාමය බෙලියත්තෝකේ වෙල ශ්‍රී බෝධිරුක්කාරාමය යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දඹදිව ප්‍රදේශයේ දිස්නාපාලක ගිලුල්ල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකාධිකාරී දම්පෙනිය මූලික රෝහලේ සංවර්ධන සභාවේ අනුශාසක විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද ගල්හිටියේ විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාවිය ඇත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිම පණ්ණාසකේ දේවදහා වර්ගයට අයත් චූල පුන්නාම සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි.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 සම්මා සම්බුද්දස සාදු සාදු සාදු එවං පිකෝ භික්ඛවේ අට්ඨානං අනවකාසෝයං අසප්පුරිසෝ සප්පුරිසං ජානේය සප්පුරිසා අයං භවಂತಿ අසප්පුරිසා භික්කවේ අසද්දම්ම සමන්නාගතෝති අසප්පුරිස භක්තියෝති අසප්පුරිස චින්තියෝති අසප්පුරිස මන්තියෝති අසම්පුරිස වාචෝති අසප්පුරිස කම්මන්තෝති අසප්පුරිස දිට්ඨියෝති අසප්පුරිස දානං හෝති සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රවණාභිලාෂේ සත්පුරුෂ පින්නතුනි ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් මට මජ්ක්‍ධිම නිකායේ උප්පරිම පණ්ණාසකේ දේවදා වර්ගෝත්තර ආයත් මේ චූල පුන්නම සූත්‍රය. extra අවස්ථාවක ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ සමීපෙහි පූර්වාරාමයේ පුබ්බාරාමයේ ප්‍රධාන වෙන්නේ පූර්වාරාමයේ වැඩ ඉන්න අවදීෙහි තවත් මේ ආරාමය කියනවා මෙගාර මාතු ආරාමය කියලා කියනවා. ඒතර ඒ විදිහට මෙම ආරාමේ වැඩ ඉන්න අවස්ථාවේ ලෞතර බුදු පියාණන් වහන්සේ අභ්‍යවකාශයේ වැඩ ඉඳීමේ එහෙම අවස්ථාවක් ලැබෙනවා අපිට. පඤ්ඤත්ත්‍ය ආසනයේ නිසිද්ධි කියලා සමහර අවස්ථාවල් තියෙනවා මෙතන සඳහන් වෙන්නේ අභ්‍යවකාශයේ වැඩෙදෙන්නේ මහා සංග්‍රහයෙන් විමසනවා සත්පුරුෂයන් හා අසත්පුරුෂයන් පිළිබඳව මේ අය දන්නවාද කියලා. නොහේ සම්බන්ධේ. දන්නේ නැහැ කියලා කියනවා. අනේ මේ වෙලාවේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා සත්පුරුෂයන් හඳුනාගන්නේ කොහොමද කියලා. හරි අමාරු කාර්යයක්. මොකද හේතුව මානව සමාජය තුළ අපිට සතුන් හඳුනා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මිනිස්සු හඳුනා ගන්න හරි අපහසුයි. අලියෙක් නම් උට හොඬයක් තියෙනවා. දන්නම උට ලොකු හොඬයක් තියෙනවා ලොකු ශරීරයක් තියෙන මූ මූ අලියා. ගෝණෙක් නම් මුවෙක් නම් විශාල අන්තට්ටුවක් තියෙනවා. ඕන පොඩි ළමයෙක් දන්නවා මේක ගෝණෙක්. නැත්තම් මුවෙක් කියලා. ඒ වගේම ගවයෙක් නම් ඌ උඹා කියනවා. තුනකෙක් නම් ඌ බව්බෝ කියනවා. ඕවයින් හොයා ගන්නවා. නයෙක් නම් උඩ පෙනයක් තියෙනවා. අනිත් කිසිම සර්පයක් නැති ආභරණයක් උඩ තියෙනවා. උඩ පෙනයක් තියෙනවා. මාණික්‍ය පේන්නේ නැහැ. ඉතින් කරන අනිත් සර්පයන්ගෙන් ඌ වෙන් වෙනවා. කොළංගෙක්, කරඬියෙක්, හැපින්නෙක්, මාපිලෙක්, කරවැලෙක් ඔය ආදී සර්ප ලෝකයේ ආතුලෙන් තියෙන සර්පයන් හඳුනා ගන්නවා. අපි මේ මේ සර්පයන් කියලා. ඒ වගේම වනාන්තරවල විවිධාකාරයේ අහිංසක සතුන් ඉන්නවා. ආවන් ඔය හෝතම්බුවන් උගටින් කියන ආදී සතුන් ලේනුන් එසා ඒ අය අඳුර ගන්න පුළුවන් මේ මේ සත්ව වර්ගයා කියලා. වියන සතුන් අතරත් ගිරා, මයින, පැලලීනි, කොබෝ ආදි වශයෙන් උන් අඳුර ගන්න පුළුවන්. එතකොට අපිට අඳුර ගන්න බැරි මිනිස්සයා. අන්තට්ටුකුත් නැහැ, වලිගෙත් නැහැ, හොඳෙත් නැහැ. නේද? මොකක්වත් නැහැ. ඒ නිසා මේක අපිට දැන් මේ ලෝකයේ තුලින් ගෞතම බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා ධර්මානුකූලව මේ අය හඳුර ගන්න ආකාරය. ඒ හඳුර ගන්න ආකාරය පිළිබඳව පෙන්වා දෙන්නේ අසත්පුරුෂයන් සහ සත්පුරුෂයන් කියන මේ දෙපිරිස හඳුර ගන්න ආකාරය පෙන්වා දෙනවා කොහොමද එයාලගේ වෙනස ස්වභාවය කියලා. එතන බුදුපියාණන් වහන්සේ මේ චූල පුන්නම සූත්‍රයේ වහන් වෙනා වගේම තවත් තියෙනවා සංයුත්ත නිකායේ සංයුත්ත නිකායේ උපරිපන්නාසකේ මග්ග සංයුත්තේට අයත් සූත්‍රයක් තියෙනවා අසත්පුරුෂ සූත්‍රය කියලා. ඒකෙම තමයි ගත්තම සත්පුරුෂ සූත්‍රය කියලා. මේකට බලන්න පුළුවන් ඒ වරගෙන. මේ ආකාරයෙන් පැහැදිලි කරනවා සත්පුරුෂයන් සහ අසත්පුරුෂයන්ගේ ලක්ෂණ මොකක්ද කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලාට එදා බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒවම්පේකෝ භික්කවේ අට්ටන්නම් අනවකාසෝයන් අසත්පුරුෂෝ මේ කරුණු අටකින් අසත්පුරුෂයන් දැනගන්න පුළුවන් කියලා. ඊළඟ මේ කරුණු අට පිළිබඳව බුදුපියාණන් මහසර් පෙන්වා දෙනවා එකින් එක එකින් එක නම් මාතුකා කළ ධාතා කොට්ටාසේ සඳහන් වෙනවා අසත්පුරුෂෝ භික්කවේ අසත් ධම්ම සමන්නාගතෝ හෝති අසත්පුරුෂයා අසත් ධර්මයෙන් යුක්තයි. මේ පින්වත් පිරිස වගේ බණ අහන්නේ නැහැ. තමයිත් මම මුලින් අහන් ගියා හොඳ උගත් පිරිසක් විස්ථාමගේ පිරිසක්. ආත්ම විස්ථාමස වෙන්නේ ඉන්නේ. දෙසෙක් කරුද්ද ගුරු වෙන විස්ථාමස වෙන්නේ ඉන්නේ. ඒතර මේ විදිහට ප්‍රබුද්ධ බවකුත් තියෙනවා. තත් දැහැම බවකුත් තියෙනවා මේ. බලන්න මෙතන පෙන්වා දෙනවා මේ අසත් පුරුෂයා දැහැම බවෙන් සමන් වෙත එන්නේ නැහැ. අසද්දම්ම සමන්නාගතෝ හොති. ඒතර පස්පාව දස අකුසල් වලට යොමු වෙලා ඒවා ක්‍රමින් ඒ වගේම අකුසල මූලයන් වශයෙන් හඳුන්වන කොටස් තියෙනවා. ඒ ලෝභ, ද්වේෂ, මෝහ ආදී ඒතරක් නෙමෙයි. ඊර්ෂ්‍යාව, වෛරය, පරිගැනීම මේවා අසත්පුරුෂයන් ධර්මයෙන් ඈත් වෙන නිසා යාළගේ තුල තියෙනවා. අසද්දම්ම හෝති කියන්නේ යාළගේ ශ්‍රද්ධාවක් නැහැ එතකොට. අසද්දෝ හෝති අහිරේකෝ අනිත් අනුත්ප්පි දුප්පඤ්ඤෝ කුසීතෝ දිනබිගිරියෝ. මේ ආකාරයෙන් පෙන්වා දෙනවා ඒ අය ශ්‍රද්ධාවෙන් තොරයි. ශ්‍රද්ධාව නැත්තම් පිංගම් කරන්න බෑ. දැන් මේ මොහොතේ මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැමදෙනාමත් ශ්‍රද්ධාව මුදුන්පත් කරගෙනයි මේ කාර්යය කරන්නේ. ශ්‍රද්ධාවෙන් තොර වුණාම දැන් පසුගිය කාලවස් කාලේ සදාවත් බුදු පිරිස විහාරස්ථාන වලට කිමින් ලං වෙලා කුසල් දහම් කරගත්තා. මේ අසත්පුරුෂයන් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. යන්නේත් නැහැ. උදව් කරන්නේත් නැහැ. ප්‍රශංසා කරන්නේත් නැහැ. ඒක මේ අසද්දම්ම නැත්නම් සද්දම්ෙන් ඈත්ව ඉන්නකොට අසද්දම්ම සමාන්නාගතෝ හොති. බින්ගම් කරන්න යොමු වෙන්නේ නැහැ. ඒක අර වගේ පස් පව් දසක සල් වලට යොමු වෙමින් ක්‍රියා කරනවා. විහාරස්ථානෙට ගියත් විහාරස්ථානවල බොහෝ තැන්වල ගහලා තියෙනවා මේ ඇතුළේ ඇති. පාවහන් හා හිස්වසුන් ගලවා ඇතුළු වන්න කියලා. 2000 560 ගාණක් බණහන මේ රටේ බෞද්ධයන්ට බෝඩ් ගහන්න ඕනේ නැහැ. එතකොට බෞද්ධ නොවනයටයි ගහලා තියෙන්නේ. ඒක ඒ අතර අසත්පුරුෂයන් ඕවත් බලන්නේ නැතුව පන්තලක්, පල්ලියක්, කෝවිලක් මේ වගේ පූජනීය ස්ථාන වලටත් හිස්වතුන් දාගෙන යනවා, පාවහන් දාගෙන යනවා. සමහර අයගේ ක්‍රමයක්ම තමයි ඒ පූජනීය ස්ථානට යද්දි හිස්වැසුමක් කල්දර යන්නට ඕන. ඒ අර සම්ප්‍රදාය. අපේ සම්ප්‍රදායට ඒව නැහැ. මේ විදිහට අසද්ධම්මයට යොමු වෙනවා කියන්නේ ධර්මයෙන් ඈත් වෙනවා කියන එකයි. ඒ අය තුළ තියෙන හැම මොහොතක්ම අනුන්ට උදව් උපකාර කරන්නෙත් නැහැ. කරන අයට උදව් කරන්නෙත් නැහැ. උදව්වක් උපකාරයක් කළත් ඕවායේ අඩුවක් බලන්නේ අපි අනුකම්පාවෙන් අනුකම්පේ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් උදව් කරනවා. ඒක පරෝපකාරයි කියලා. අනුන්ට උදව්පකාර කිරීමක් කරනවා. සූත්‍රාබුදු පියාණන් මහන්සේ පෙන්වා දෙනවා පරෝපකාරය ගැන කියනකොට මේ ආකාරයෙන් පරෝපකාරාය ධාවಂತಿ ගංගා පරෝපකාරාය දෝවන්ති දේනං පරෝපකාරාය ඵලං තිරුක්ඛා පරෝපකාරාය මිදං පරිරං නමුත් උපකාර කිරීම බලන්න භෞතික ලෝකයේ හැම දෙයක්ම තියෙන්නේ අරුන්ට උපකාර කරන්න කියලා. එතකොට ගගක් ගලා පහින්නේ අනුන්ට උපකාර කරන්න. ගහක් පළ දරන්නේ අනුන්ට උපකාර කරන්න. දෙනක් කිරියරවන්නේ අනුන්ට උපකාර කරන්න. මම මේ කරුණ එකක් පාසා වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. දැන් මේ බුදුපියාණන් මාත පෙන්වා දෙනවා පරෝපකාරාය මිදං ශරීරං. මේ ඇස් දෙකක්, කන් දෙකක්, කකුල් දෙකක්, අත් දෙකක් ඇතුව උපන්නේ අපි අනුන්ට උපකාර කරන්න. අද්දකෙන් අනුන්ට රවන්න කරවන්න නෙමෙයි. අද්දකෙන් අනුන්ගේ බෙල්ල මෙලි කරන්න නෙමෙයි. පයින් අනුන්ට පයින් ගන්න නෙමෙයි. අසත්පුරුෂය තුල වතියෙන්නේ. එයා හිතන්නේ නෑ ධම්ම ධර්මානුකූලව. අනේසා මෙතන මෙතන අසත් ධම්ම සමන්නාගතෝ හෝති කියන්නේ එයා අර වගේ අසත් ධර්මයෙන් යුක්තයි. පස්පව් වලටම යොමු වෙනවා. එතකොට අපි දන්නවා ඒ තුළ නැව මොහොතක්ම කුසල වයක් සිදු වෙන්නේ නැහැ. දස කුසල වලින් කුසලයක් සිදු වෙන්නේත් නැහැ. සා මේ මුල්ම කාරණේ පෙන්වා දෙන ඒ ආගේ ස්වභාවය තමයි අසත් අර වගේ අසත් ධම්ම සමන්නාගතෝ ධර්මයෙන් ඈත් වෙනවා. එයා ස්වභාවය තමයි අශ්‍රද්ධා. ශ්‍රද්ධාවක් නැහැ. කුසීතෝ කුසිත බවක් තියෙනවා. ඒ වගේම හේන වීරියෝ උසාවන්තකමක් නැහැ. ඉතින් ඒ විතරක් නෙමෙයි දුප්පඤ්ඤෝ ප්‍රඥාවක් නැහැ. බුද්ධියක් තියෙන මොඩකම් කරයි නේද? ඒ වගේම මන්ද මානසිකත්වයක් තිබෙන්නේ. මේ ලක්ෂණ වලින් යුක්තයි අසප්පුරුසයි ස්වභාවය කියලා පෙන්වා දෙනවා. මේ මුල් කාරණය. ඊළඟ කාරණය පෙන්වා දෙනවා අසප්පුරුස භක්තිය හෝති. අසත් පුරුෂ භක්තිය හෝති. අසත්පුරුෂයන් ඇතුළු කරන්නේ Tamanට ගැළපෙන අය. අසත්පුරුෂ කෙනෙක් කවමදාවත් සත්පුරුෂයෙක් ළඟ ලං වෙන්නේ නැහැ. සමාජයේ විභජනයේත් එහෙම නෙමෙයි. මේ ඇතුගත් වැඩි හිටි පිරිසක්. ඔයත් ළඟට ඔය බේබද්දෙක් කිත් වෙන්නේ නැහැ. එයාලට ගැළපෙන කෙනෙක් තමයි එයාලා හොයාගෙන යන්නේ. හරි ඉවගොත් තියෙනවා. ලංකාවේ හාකලවලට ගියත් මත්ද්‍රව්‍ය වලට හුරු වෙච්ච තැනත්තා ඒ වගේම කෙනෙක් හොයාගන්නවා. හරි ඒ වගේ අසත්පුරුෂයන් ඒ වගේ අසත්පුරුෂයෙක්ම තමන්ගේ යාලුකමට මිත්‍රත්වයට සහජීවණයට සම්බන්ධ කරගන්නවා. ඒතර යාළුවට ගැලපෙන කෙනෙක් කියන්නේ අර වගේම අසත්පුරුෂ ධර්මයන් තියෙන කෙනෙක්. අනුන්ට උදව්වක් උපකාරයක් කරන්න නෙමෙයි හතුරුකමක් කරන්නයි ඒගොල්ලන් තොල යාළු වෙන්නේ. දැන් මේ යාළු වෙන අය අනුන්ට විතරක් නෙමෙයි තමන්ටත් හතුරුකම් කරනවා. බලන්න අපි දන්නවා දේවදත්ත හාමුදුරුවෝ යාළුවෙක් හදාගත්ත කවුද? අජාසත්ත කුමාරයා. හදාගෙන අන්තිමේදී යාළුවාගේ ජීවිතය සම්පූර්ණ නැති කරලා දැම්මා. ඇයි තමන්ගේ හිතමා ඝාතනය කළා විතු ඝාතකේ බවපත් කළා පංච ආනන්තරේ කර්මයක් කරගත්තා. දේවස්ත හාමුදුරුවෝ ඒ පංච ආනන්තරයෙන් දර ගණන් කරගත්තා. තම මේ විදිහේ ඇසුරු කරන අය තමන් ළඟට ගත්තොත් ඔය වගේ අසත්පුරුෂයන් ඒ ළඟට ගත්ත අයටත් හානියක් කරනවා. සමුනොත් හානියක් කරගන්නවා. අත්තම ව්‍යාබාධාය සංවත්තදේ, පරව ව්‍යාබාධාය සංවත්තදේ, උභය ව්‍යාබාධාය සංවත්තදේ. Tamanටත් හතකමක් හතකමක් කරගන්නවා. විපත්‍යක් කරගන්නවා. අනුන්ටත් විපත්‍යක් කරගන්නවා. Tamanට හා අනුන්ට කියන දෙපැත්තම විපත්‍ය කරගන්නවා. මේ බුදු වහන්සේ කාලේ උදාහරණයක් ගත්තේ. දැන් මේ කාලේ ඔවගේ උදාහරණ ගත්තොත් අපිට ලියන්න පොත් මදි වෙනවා. ඒ තරම් අසත්පුරුෂතාවයන් වලට යුක්ත පිරිස් යොමු වෙලා තියෙනවා ධර්මයෙන් ඈත් වූ නිසා. සමන්න මේ විදිහේ Tamanට ගැළපෙන කෙනෙක් ඒගොල්ලෝ තෝරගන්නවා. ඒ තෝරගෙන සාගම්මන්තා තබාගෙන ඒනොත් කරන්නේ Tamanටත් අනුන්ටත් අර වගේ අසත්පුරුෂකමක්. ඊළඟ අනෙක් කාරණේ පෙන්වා දෙනවා තුන්වෙනි කාරණේ අසත්පුරුෂ චින්තිය හොති. අසත්පුරුෂ සිතුවිලි සිතනවා. ඒ සිතන්නේ තමන්ට සානුන්ට විපත්‍යක් කරන්න. සිතරම සීතරම හොතප්පාසම අර සුභවාදී පැත්ත නෙමෙයි අසුභවාදී පැත්තටයි අදහස් යොමු කරන්නේ. ද දුච්චින්තත චින්තේ දුබ්බාසිත භාසේ දුක්ඛත කම්පකාරයේ ඒ වගේ තමන්ගේ ద్వාරත්‍රයෙන්ම අනුන්ට කරන හදන්නේ විපාතිය. දැන් මෙතන මෙතනස් නම් වෙන්නේ අත්ත්ව්‍යාබාදාය චින්තිය හොති. පරව්‍යාබාදාය චින්තිය හොති. උපයව්‍යාබාදාය චින්තිය හොති. එතන මොහොතක් වාසාම සිතන්නේ තවත් කෙනෙකුටත් තමන්ටත් විපත්තියක් වෙන දෙයක්. හිතලා සතුම් කරගන්නෙත් හොඳ දෙයක් නෙමෙයි. ඒක යාළුවෙන් අපිට ගත යුතු දෙයක්වත් නැහැ. හොඳ ආදර්ශමත් වෙන්නේ නැහැ කවදාවත් අසත් පුරුෂ කෙනෙක්. සසිතන්නේ ආ හැම මොහොතක්ම මෙන්න මේ විදිහට පාපී චේතනාවන් තියෙන්නේ. සිතන සිතන අවස්ථාවල අනුන්ගේ අඩුවක් පිළිබඳව හෝ නැත්නම් තමන්ට නැති සම්පත් පිළිබඳව ඉරිසියාවක් කරනවා. අනුන්ගේ දේපල වලට, අනුන්ගේ සම්පත් වලට, අනුන්ගේ යාන වාහන වලට, අනුන්ගේ උගත්කම් වලට මේ වගේ දිහා බලලා ඒවට හිතන්න හිතන්න හිතන්න පුරුදු වෙන්නේ ඒවාය ගැන දැඩි වෛරයකින්. නැත්තම් තරහවකින්. දැන් මේවා ඇති වෙන්න තරහව, වෛරය, ක්‍රෝධය, පරිගැනීම මේවා ඇති වෙන්නේ ওই සිතන තුළ, සිතුවිලි තුළ ඇති වෙනවා. ඒවා ඒවා තුළ ප්‍රසන්න බවක් ඇති වෙන්නේ නැහැ. ඊළාට බුදුමහන් මාද පෙන්වා දෙන අනිත් කාරණය අසප්‍රද මන්තිය හෝතිය. එයාලා මන්ත්‍රණය කරන්නේ කුමන්ත්‍රණය කරනවා කියන්නේ. කුමන්ත්‍රණය කරනවා කියන්නේ මන්ත්‍රණය කරන්නේ, සාකච්ඡා කරන්නේ. කතා බහ කරන්නේ බලන්න හමු වුණාම දැන් අපි හිතමු දැන් මේ මාත්‍රුන්ට නොනලා නොනලාද ඉස්සම්බුසෙකින් තා බොහොම ප්‍රබුද්ධ බවකින් වැඩිදි ගමකින් යුක්තයි. මෙයාලට හමුවොත් කතා කරන්නේ වැදගත් දෙයක්. හොඳ දෙයක්. Tamanටත් අනුන්ටත් යහපත් දෙයක්. සාකච්ඡා කරන්නේත් එහෙමයි. දැන් මේ මැදිරිය මැදිරිය තොලට ආවමත් මේ නැති ඒ ධර්මයට අනුව දැහැත්පත් හේතුව නේද? ඒ වගේ මුලින් ඇවිල්ලා සාකච්ඡා කරන වෙලාවෙත් කතා කරන්නේ නැති අපි ගිය මාසේ ධර්ම දේශනාවක දායකත්වයේ ගත්තා. අත කල්නොත් කරන් තියෙනවා. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කියන්නේ වසර 93කටත් පරි කාලයක් මේ ලෝකයේට සේවයේ සපයපු ස්ථානයක් සම්භාවනියත් වේතිබන් සමාගෙන ඉන්නව කතා කරන්නේ නැති. ඒක වැදගත් දෙයක් නේ. අනේ වගේ මේ මන්ත්‍රී හොද කියන්නේ මන්ත්‍රණය කරනවා සාකච්ඡා කරනවා එයාලා කතා බහ කරන්නේ අසත්පුරුෂ අය තුල තියෙන සිතුවිලි තුලින් එයාලගේ චින්තනයේ තුලින් සාකච්ඡා කරන්නේ අර වගේ නොවැදගත් දේවල් යහපතක් කාටවත් කරන්න මන්ත්‍රණය කරනව නෙමෙයි විපත්තියක් කරන්න තමන්ට රටට සමාජයට යහපතක් කරන්න හෝ වැදගත් යමක් කරන්න සාකච්ඡා කරන්නේ නැහැ. ඒ මේ විදිහට මන්ත්‍රණය කරන්න සාකච්ඡා කරන්නේ තමන්ගේ විමුක්තිය සඳහාවත් තමන්ගේ සුභසිද්ධිය සඳහාවත් අනුන්ගේ සුභසිද්ධිය සඳහාවත් නොවේ. එවනම් ඒ අසත්පුරුෂ ලක්ෂණයක්. කියලා බුදුපියාණන් මහත පෙන්වා දෙනවා පස්වෙනි කාරණේ මෙහි අසත්පුරුෂ වාචෝ හෝති. අසප්පෘත වාචෝ හෝති මුසාවාදා හෝති විසුනා වාචා හෝති පරුසා වාචා හෝති සම්පප්‍රාපා හෝති මේකේ ඔබ දන්නවා දස අකුසල් වලින් වචනයෙන් සිදුවෙන වැරදි හතර මේවායින් එයාලා යුක්තයි බොරුවක් කියන අනුන්ට විපත්‍යක් කරනවා නැත්නම් දෙපිරිසක් අතර ගැටුම් ඇති කරනවා මේකත් නැත්නම් අනිත් අයගේ ගෞරවයට හානියක් කරනවා. බොරු නිර්මාණය කරන බලන් හිටිය වගේ. කේනමක් කියලා තවත් පිරිස් පිරිසක් අතර සමගිය බිඳවනවා. විදන්නවා බොහොම ප්‍රබලම රාජාණ්ඩු මේ සමුහන්ඩුවක් තිබුණ එකක් තමයි ලිච්ඡවි රජදරුවන්ගේ. මොනමාකාරයෙන්වත් හොල්ලන්න බැරි වෙච්ච එකක්. නේද? සත්‍ය අප්‍රියාණීය ධර්ම තිබුණා. ඒවා විනාශ කරන්න තරපුරුෂයන් යදවලා එයාලා අසමන කෙරෙව්වා. තමස යාමත රජුරෝ. ඒතර හේතුව එයාලගේ තිබුණා ප්‍රධාන වශයෙන්ම සමගියෙන් රැස්වීම, සමගියෙන් කටයුතු කිරීම, සමගියෙන් විතර යාම කියලා. දෙච්චී රජදරුවන්ගේ දත්ත අප්‍රියාණි ධර්ම තුල ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙන්නේ ඒවා. ඒතර මේ විදිහට එහෙම තිබුණු රාජධානියත් බිඳවන්න කේලම් කියලා විනාශ කළා. අසත්පුරුෂේ. තබලන්න මේ විදිහට අසත්පුරුෂ ධර්මයන් තුළ යසත්පුරුෂ ක්‍රියාවන් තුළ මේ බුරු කීම, හේලාම් කීම, හිස් වචන කීම හා පරිස වචන කීම කෙනක අසත්පුරුෂයන් තුළ තියෙනවා. ශ්‍රේයයි මම මුලින් මතක් කළා වගේ මේ මුල් හේතුන් සම්බන්ධ වෙනවා. ශ්‍රද්ධාව නැතිකම, කුසීතකම, වීරයන් වීරයන් නැතිකම, මන්ද මානසිකත්වය, ප්‍රඥාව නැතිකම මේ ඔක්කොම සම්බන්ධ වෙනවා. මේ සූත්‍රය නම් වෙනවා. ඒ මේ විදිහට ඒ ආල තුල තියෙනා වූ මේ අර දුෂ්පාඥ සිත්විලි නිසාම කතා කරන වචනෙන් සිදුවෙන වැරදි පිළිබඳව එයාලා ඒ හතරම කරගන්නවා. හැබැයි ඈත් වීමක් වෙන්නේ නැහැ අසප්පුරුෂේ. හිස් වචන කතා කරන එක, පරුස වචන කතා කරන එක එයාලගේ විනෝදාංශයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමත් කෙනෙකුට හානියක් කළා, හිංසාවක් කළා ඒ දිහා බලන් ඉඳලා සතුට වෙනවා. විපත්තියක් වුණාම අපි ඉතින් අනේ කියලා අපි දුක් වෙනවනේ. අසත්පුරුෂයා නෙමෙයි අර වගේ කේලම් කියලා හෝ බිඳවලා කොටවලා සතුරු වෙනවා. ඒතර මේ ආකාරයෙන් වචනයෙන් ඒගොල්ලෝ විපත්ති කරනවා. අනික අසත්පුරුෂ කම්මන්තෝ හෝති. අසත්පුරුෂ ක්‍රියාවන් කරනවා. පානාතිපාතී හෝති අදින්නාදාන හෝති හා මිත්‍යාචාරී හෝති. මේ කයින් සිදුවෙන වැරදි තුනක් අපි දන්නවා. මේ විදිහේ සතුන් මැරීම, හිංසා කිරීම, මැරවීම. ඒත් මේ වගේ මේ හොරකම් කිරීම කරවීම කරන්න උදව් කිරීම වැරදි කාමමිත්‍යාචාරයට යොමු වීම යොමු කරවීම මේ වගේ වයින් අසත් පුරුෂයා සතුරු වෙනවා තව පිරිසක් යොමු කරනවා තව පිරිසක් ඒ වයින් විනාශ කරනවා අසත්පුරුෂ දිට්ඨිය හොති ඉතින් අසත්පුරුෂ දිට්ඨිය කියන අපි දන්නවා බුදුහානන් කායත්ව දස්ස වස්තුක මිත්‍යා දෘෂ්ටියක් කියලා වැරදි මෙච්චර නෑ අදහස් දෘෂ්ටියෙන් වල බඳුරු පරිසක් තිබුණා. බුදුහාරෝ දේශනා කළා තියෙනවා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඒක යාළ තුළ තියෙනව මේ මිත්‍යා දෘෂ්ටික අදහස් පිළිබඳවත් ඒවා පිළිබඳවත් වර්තමානයේ තියෙනවා. බුදුහාර මාගේ පෙන්වා දෙනවා මේ ආකාරයෙන් ගතංච භික්කවේ අසප්පුරුසා අසප්පුරුස දිට්ඨියෝති. ඉද භික්කවේ අසප්පුරුසෝ. එවං දිට්ඨියෝති නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති උතං නත්ති සුඛට දුක්ඛට ආනං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමනබ්‍රාත්මනා මේකට කියන්නේ දස වත්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. මේවා හොඳට අහලා තියෙනවා. මේ දෘෂ්ටිය කියලා හඳුන්වන්නේ මෙතන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. කවුද? අසත්පුරුෂයා. දැන් මෙතන පෙන්වා දෙන්නේ ඒකයි. එයාලා හැම මොහොතක්ම අර යහපත් දේවල් පිළිබඳව යහපත් ආකාරයෙන් හිතනවා නෙමෙයි. අසත්පුරුෂ දිට්ඨිය හොද කියලා කියන ආකාරයට දෘෂ්ටිය තියෙන්නේ, දැක්ම තියෙන්නේ අර වගේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට සම්බන්ධ වෙලා. සම්‍යක් දෘෂ්ටියක් ඇති වෙදෙම නැහැ. මේ සූත්‍රයේ අන්තිම හරිය සඳහන් වෙනවා ඒ අනිත් පැත්ත. සත්පුරුසංගණත්. දැන් කාලේ පොඩ්ඩක් දිහා බලමු මම මතක් කළේ කිතියෙන් අනික අසත්පුරුස දානං දේති. අසත්පුරුස දාන් දෙනවා. අසද්දාය දානං දේති. අසක්කච්ඡන් දානං දේති. මේ ආකාරයෙන් සද්ධාවෙන් තොරව දන් දෙනවා. සකස් කරන්නේ නැතුව දන් දෙනවා. ඊළඟට ඒ දෙනපැත්තාගේ තමන්ගේ ගෞරවයට හානියක් වෙන ආකාරයෙන් දන් දෙනවා. දැන් මේවා අසත්පුරුෂ දාන වශයෙන් හඳුන්වන්නේ. තම මේ මේ ආකාරයෙන් අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ පෙන්වා දෙන අතරත බුදු පියාණන් වහන්සේ ඒකම විබුසුන් වහන්සේලාට සත්පුරුෂ ගති ලක්ෂණ පෙන්වා දෙනවා. මේකම අනික් කාරණේ ඒකයි පෙන්වා දෙන්නේ බිමුතුනේ. ඒවම්පිකෝ භික්කවේ අට්ටන්නම් අනවකාශෝයන් සප්පරිසෝ සප්පුරුසං ඥානෙය්‍ය මේක සත්පුරුෂයා පිළිබඳව සත්පුරුෂ ආකාරයෙන් දකින්න ඒ පෙන්වා දෙනවා මෙතරම තේ පෙන්වනවා අර වගේම මේ සත්පුරුෂ දාන අතරත සත්පුරුෂයන් අතරත අසද්දම සමන්නාගතෝ හෝති ඒ අසත්පුරුෂයා මෙතන ඒක අනිත් පැත්ත සද්දම්ම සමන්නාගතෝ හෝති සද්ධර්මයෙන් යුක්ත වෙනවා. සද්ධර්මයෙන් යුක්ත වෙන අය හැම විටකම ලෝතර බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා. සද්දෝ හෝති. සද්ධාව තියෙනවා. ඒ වගේම හිරි ඔතප් දෙක තියෙනවා. ඒ වගේම කුසීත භවෙන් ඈත් වෙනවා. මන්ද මානසිකත්වයෙන් ඈත් වෙනවා ප්‍රඥාවන්ත වෙනවා. ඒ මේ සත්පුරුෂයා තුල ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. නෝන සද්ධාවක් නෙමෙයි. සද්ධාව කියන එක කියන අර මාරුම් උපාසක රාඩම සිද්ධිය වගේ නේද? එළුවකම අවදින් හිටියා කියන්නේ. එහෙමනේ සද්ධාව හා බුද්ධිය කියන මේ දෙකම ඒකාබද්ධව තියෙන්නට ඕන. සද්ධාව අඩු වෙලා බුද්ධිය වැඩි වුණොත් එයාලා වැඩියෙන් කපටිකම් කරනවා. පින් කරගන්නවා ආදී. ඒ වගේම බුද්ධිය නැතුව ශ්‍රද්ධාව වැඩි වුණොත් මෝඩකම් කරනවා. මේ දෙකම තියෙන්නට ඕන හරියට වාහනයක් වගේ. වාහනේ රෝද හතරම තියෙන බෑග් වගේ උසල නේද? දැන් බයිසිකලක් වත් එහෙමයි. මෙන්න මේ වගේ මේ දෙක ඒකාකාරීව ඒකාබද්ධව සම සමගාමීව යන්නට ඕන. ශ්‍රද්ධාවත් බුද්ධියත් ප්‍රඥාවත් දෙකම. තව විවිධ සූත්‍රයන්හි සඳහන් වෙනවා මේ ශ්‍රද්ධාව ප්‍රඥාව ඒකාබද්ධ වෙන ආකාරය. ඊළඟට ඒ වගේම බුදුන් වහන්සේ පෙන්වා දෙනවා සත්පුරුෂ භක්තිය යෝති. අර වගේම සත්පුරුෂයන් සම්බන්ධ වෙන්නේ හැම විටකම Tamanට ගැළපෙන සුදුසු උගත් නැනවත් ශ්‍රද්ධා සම්පන්න බුද්ධ සම්පන්න අය සමග. ඒගොල්ලෝ තමයි Tamanට සම්බන්ධ කරලා යාළු වෙලා හිතවත් කරේ ඉන්නේ. සත්පුරුෂ චින්තිය යෝති. අරගමයි සත්පුරුෂ සිතුවිලි හැම මොහොතක්ම කල්පනා කරනවා මොහොතක් පාසා බොම සත්පුරුෂ සිතුවිලි අනුන්ට යහපතක් කරන්න, උදව්වක් කරන්න, උපකාරයක් කරන්න, සීපත් කරනවා කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව කියන ගුණාංගයන් හැම විටකම සිතුවිලි තුළ ඇති වෙනවා. ඒ සත් ගුණවත් සිතුවිලි, සෝදවත් සිතුවිලි එයත්ංගේ හදවත් තුළින්ම ඉස්මතු වෙලා පේනවා. ඊළඟට සප්‍රත මන්ත්‍රියෝති. මන්ත්‍රණය කරන්නේ සාකච්ඡා කරන්නේ දැහැමි සාකච්ඡාවන්. සප්පුරුෂ වාචෝ හෝති. අර මුලින් කිව්ව ආකාරයේ මිත්‍යා වාචයෙන් ඈත් වෙලා බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, වගේම පරස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ. මේ වයින් ඈත් වෙනවා සප්පුරුෂ පුජ්‍යලයා. සප්පුරුෂ කම්මන්තෝ හෝති. අර වගේ හයින් සිදු වෙන වැරදි තුනෙන් ඈත් වෙන ඒගොල්ලෝ. පානාති පාතා පටිවිරතෝ හෝති. අදින්නාදාන පටිවිරතෝ හෝති. කාමස කාමස මිච්ඡාචාර පටිවිදතෝ හොති. මේ වයින් ඈත් වෙලා වැළකීලා ඒ අය ගුණවත් වෙනවා සත්පුරුෂයන්. සත්පුරුෂ දිට්ඨිය හොති. ආර දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් ඈත් වෙලා ඒවා පිළිබඳව හොඳ යහපත් සිතුවිලි තව තවත් ඇති කර ගන්නවා. සත්පුරුෂ දානන්දේදී. මේ සත්පුරුෂ දානයන් දෙනවා. මේ සත්පුරුෂ දානයන් පිළිබඳව පෙන්වන පින්නොත් නෙමේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙනවා සත්පුරුෂ දාන පහක්. මම කලින් දවසකත් මේ පිළිබඳව ගොඩක් පැහැදිලි කිරීමක් කළා. බොහොම සරලව මම ඒක දේශනාවට සම්බන්ධ කරගත්තා. දොතුරා බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ ආකාරයට පංචමානි විත්වේ සත්පුරුෂ දානානි කතමානි පංච සද්ධාය දානන්දේති සක්කච්ඡන් දානන්දේති කාලේන දානන්දේති අනක්කේති චිත්තෝ දානන්දේති අත්තංච පරංච අනුපාච්ච දානන්දේදී. මේ ආකාරය සත්පුරුෂ දානයන් පහක් පෙන්වා දෙනවා. ශ්‍රද්ධාවෙන් දන් දෙනවා, සකස් කළ දන් දෙනවා, සුසු කාලේ දන් දෙනවා. ඒ වගේම අනකේත චිත්තෝ දානන්දේ කියන්නේ මේ දෙන දේ සම්පූර්ණ අත්තරම දෙනවා. නැවත අපෝ හොයා බලන්න යන්නේ නැහැ. හිඟන්නේකට දුන්නාම අපි සල්ලි මෝ මේක නැගිලා ගුරු ගාවිද මේ මද්දාල් පාචිකාදී ආපෝ නැවත හොයන්න ඕනේ නැහැ. ඒක අපි අත්තරලයි දෙන්නේ. අනික අනෙක් කාන්නේ අනග්‍රහිත චිත්තෝ දානන්දයේදී අනග්‍රහිත චිත්තෝ දානන්දයේදී කියන්නේ දෙන තත්තාගේ තමන්ගේ ගෞරවයට හානියක් නොවන ආකාරයෙන් දන් දීම. මේ කාලයෙන් දානන්දයේදී කියන එක මේ අත්ව අහලා තියෙන හොඳට අහලා තියෙනවා සුසු කාලවල ආගන්තුකස දානන්දයේදී දේති ගමිකස දානන්දයේදී ගිලානස දානන්දයේදී දුබ්බික්කේ දානන්දයේදී මෙය අග්ගස් දානන්දයේදී මේ වගේ පහක් පෙන්වා දෙනවා. මෙන්න මේ විදිහට මේවා හඳුන්වනවා සත්පුරුෂ දාන කියලා. අංගුත්තර නිකායේ පංචක නිපාතයේත් මේක තව ගොඩාක් විස්තර වෙනවා. සම මෙන්න මේ විදිහට බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා අසත්පුරුෂයන් අසත්පුරුෂකම් කළා නරක ආදී සතර පායවල උත්පත්ති ලැබනවා කියලා. සත්පුරුෂයන් සත්පුරුෂකම් කළා මනුෂ්‍ය සම්පත් දිව්‍ය සම්පත් ලැබලා බලාපොරොත්තු වෙන අරමුණ සාක්ෂාත් කර ගන්නවා කියලා. මේ ඇත්තොත් එහෙමනම් මේ ධර්ම දේශනාවෙන් සත්පුරුෂයන් තෝරාගෙන තමන්ගේ ජීවිතයට වාසනාවක් ඇති කරගෙන තමන්ගේ අමනිවන සාක්ෂාත් කරගැනීම සඳහා උත්සුක වන හැටියට මේ අවස්ථාවේ තාම කරුණාවෙන් සිහිපත් කරනවා. ආකාගට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක් රක්ඛන්තු මං පරං ඔබ සමත සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු සුපින්නතුනි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවතු දේශකයන්න් වහන්සේ ගිරි උල්ල පල්ලේකම ශ්‍රී ශාසන වර්තනාරාමය බෙලියත් ඕකේ වෙල ශ්‍රී බෝධිරුක්කාරාම යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දඹදිව ප්‍රදේශයේ දිස්නාපාලක ගිරිඋල්ල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකාධිකාරී දම්පනීය මූලික රෝහලේ සංවර්ධන සභාවේ අනුශාසක විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු ආචාර්ය පූජ්‍යපාද ගල්හිටියේ විජිත ස්වාමීන් වහන්සේ